මගේ කියපු සීරම වෙනසිලාම යත හිමි වුණ කෙනෙක් අද වනතුරු ලොවේහි නැත මේ වාගේ ලෝකෙක හිත බැඳ හිටියට කාට නමුත් හිමි නැත ලැබුණේ මොන තැන මොන කුල වංශික කීවත් සෝබාදාම ඉද නොම දෙවුනේ කාට පගාදී ජය මගේ කීවත් සෝබාදාම නැත ඒ ගනුනේ නිති දිය නිති කල දින ලෙස සෑමතෙම වයසද වැරුමේදී මරණී මරණිත ගුදුරු අනේ බව නිති දැනමෙගිනේ වැරින බවට ඇති උරුමයේ තවද දැනේ අවුරුදු 10 15 හැඩ කියනේ තැනේ ඉන්නා කිනා ඇයි උද්දාමයට පැන මොනවද අනී අප හට යයි හිමිවන්නේ මේ කයි මොන තැනද හිතු පැතුලෙස වන්නේ මේ තැන මෙසේ පිහිටාවයි කියමින්නේ හිතුවත් කළත් මතු වේවිද නිසීමෙන්නේ මට මේ වරුණ හැඩ හොඳ නෑ තව මෙන්නේ මේ වගේ හැඩක් ඒවයි කිය කිය ඉන්නේ ඉතිවිලි තිබු අයට ලැබෙතිද හිතවන්නේ බොරුවට දුක් විඳී කුණු වන කය ගන්නේ හොඳ ලෙස නරක ලෙස මොන ලෙස යයි කියලා මේ කය ලැබුණ මුත් යන් දිනකදී නැසීලා වෙනසී දිරයි පත් වී ඇට කටු දිරේලා ඒ තන උරුමේ සෑම කයකට ඇත ලැබීලා මිම වන් කය ගින අනත සසරේ සිට කොපමණ යබුවද සිට වෙනවා අනත සසරේ ඉනේ මේ භව ගමනේදී ලැබු මෙම වැනි කය තව තනවා මෙපමණ ගණනක් කියනු බැරිව ඇත ඊතරම් කය පෙර පිහිටනවා ලැබු ලැබු හැම කය මරණය වැහැරුම අතරේ තිබී වෙනසිලා යනවා මම මේ තනි මහ රජ ලෙස පෙරුණා මාසිතු මම කියා මේ වගේ කියෙමින්නා හිටියත් මෙදා කෝ අයිතිය කොතැනින්නා අනත වූ සසරේ හෙව්දී මොනේ තනවන්නා මේ මහා පොළවේහි එක බිම් අඟලක් නැති ලෙස සෑම අයිතිය කියලා අනත සසරේ සිටේ ආභවේ ගමනේදී සත ඇත හිමිකම් ලොව ලැබලා මොන ලෙස හිමිකම් ලැබුවත් හිමෙතෙන් ලැබුණේ කාටද සිහි කරලා බලනකෝ අද මෙම ලෝකෙට අයිතිය හිමි අය කොතැනද කියලා අරගෙන ඔප්පු තබලා තම නමට කියා අරගෙන කම්බි වැටේ ගැසුවත් මගියේ කියා අපමණ සසරේ කාලෙක සිට සසර හොයා ඕ වගේ කොතෙක් දේ කෙරුවද සිත නෝනියා මම දැන් හරි මගේ මේ පිරිසි දුකීවා වැඩි කල හිටියේ නෑ ඔහු එහි මැරි ආවා හැදු කය අයිති නෑ කුණු ගොඩකට ලෑවා මිස දිතු රැගෙන ආගමනම හිමි ඌවා යම් යම් තැන උපතගෙන මොනවද ගන්නේ හිමිකම් නොලබාම මගේ කිව් කය කින්නේ නොසිතූ විලස හැරදා සත මෙරි යන්නේ මේ ටික නේද මේ හැමතෙම සිදුවන්නේ මම මගේ කිය කිය හිත බැඳ සිටියට කාටද ලෝකේ මිකිරුනේ මේ වෙත හොයේ හොයේ අයිතිය කීවට ලෝකෙට කාටද හිත බැඳුනේ මේ මගේ මේ තන හිත බැඳ සිටියය පාපිනී දූසිත බව නැගුණේ ඒහිත කළ විස ප්‍රේත පිසාචව අත් බැව් දෙති අසරණ කෙරුණේ ලොකුකම් කියා තම බල පුළුවම් පින්නා අනුනොන් යටත් කර කාලයේ ගෙවමින්නා ඉති අය මැරි ගොත් මොන තැන උපදින්නා කය ඔසවන්ට බැරි කුණුවත් බැවුවන්නා ප්‍රේතව පිසාතව තව ඉම ලෙස යන්නේ ඉන එම කුඹ අඳු ලෝකෙක උපදින්නේ නැත්නම් එබඳු යක් භූපිස සුන්වන්නේ මොනතන නමුත් කෝ යහපත සිදුවන්නේ දෙවි දෙවි දෙවි දෙවි ගැතින පිරිසගෙන ඊලොවේ උනොවුනුත් දඟලා ගසති මරති නයික දුක් ගිනි විඳ විඳ කැපෙති කිටිති ආයුධ නැගිලා මෙලොවදී අනුනෙට හිංගිද හිංසා කර කර පැතුමා ජය කියලා කොතෙක් කලක් මෙහි ජය පැන් වීවද උනේ මොකද සත විත එකලා වසරින් අතර පහය අත මුත් නොන්නේ මම ජය රැගෙන හිටියා කියේ කිය උන්නේ ඊසත මෙරි දුක් දූසිත ගතියින්නේ යක් භූපිසත් වී ඉපදී මිලොවින්නේ උපතේගින යන සත මොනවා හොයා විද සත ලැබෙන දී මොන අත ඇත සත හට සේවා බල යුත ලෝකේ මගී කියලා මේ බලයේ මදි කියලා අනසකද තබෙලා කරපු දුසනේ පාපේ නැගීලා ලොවට යලිනේවා පාප කඳේ පළදිනේවා ඉදා ඔසේ වෙනේවා ප්‍රීත භූත වූ කයෙම විනේවා එවන් කයේ අරගෙන මිහි හිටියේ කොපාමනේ කින කාලෙමින් දහසින දහස දහසක් ගියත් එලෙසින භවය තව යනවා ප්‍රේතයත් බැව් වෙනවා කල දිගුම විනේවා අනාතව දුක් ගිනිද කනවා නැකිතින්තේ බලේ නැත කන බොනේ ආර කිස නැත ලැබුණත් ගිලේනු නැත මා දුක් පිපාසෙකි සමවත දිනීගෙන දැවිනේ මෙන ඇති වෙයි දැවිලි කයි වන එළොවට මේ මැවි යන්නේ උගුත් යක් භූපිසත් වටගිනේ සතුන් සපවෙනවා කරුමිතෙමේ ඉමේ විනේවා කය කොටු විනේවා දිරකඩව වෙන සිලාද යනවා මරණයට ළඟමිනි නැකිටිනු පෙරලි අනුදැනි බැරි ලෙසට තනි යුනි නොමැරි ජීවිත ගෙවයි මිලෙසිනි උපන් තන සිහි නැත විඳින දුක අපාමන වෙත නිවසියන් දැක නැත එවඳු තන ළඟ පිනි පිනි ඇත අහෝ හඬ දිනේවා මා ගැන බලන් තනේවා කිවත් හඳ එනවා මිනිත් කනකට නොඇති යනවා පිනි පිනි ගින කත අයිතිකරු යයි පෙර අත හැදු අයද එහි ඇත ඔහුට එකවත් නැත යෙකුදු නැත කරුමෙත මැවිලා ඉනදී මඩකි හැදීලා කුණු ගොඩෙම නැගීලා මිසී හැදිනවා කරුමි නැගීලා අනුනට දෙවනේ බත නෑ මම දින්නේ අද වත මම හැදුවේ මේ අත මොකට දිනවද මේවා මගේ විතේ මෙහෙම කියවෙනවා ගුණදම් නොමැත පනේවා එමතෙන් දකින්නේවා තමන් අනුනත දෙනුම දිනේවා තමන් විත ගිනේ දිත අප උපස්ථාන දෙදිත ඒවා එකලේ ගත නොමැත සිහි කර දෙන්නේ ඉම අතේ මම හරි හිතනවා ලෝකෙට හිතම තනේවා යුතුයකම් නොවනේවා දහම නොම දැන ඉබඳු විනේවා පාපිත පිනුම නැත පාපයේ නියම ලෙස ඉත කෙල දෙහෙට ඉම අත විපාකය නිති විලස පළ දිතේ විපාකයේ ඉනේවා එම විටදි දුක් විනේවා ඇයි මේ කියනේවා අවිදු අඳුරින් වැසීලා යනවා ලෝකේ හොඳ කියේ කියේ බැඳගෙන ගියා එම කියේ කිසි දැනක බැලූ කියේ කවුද ඉන්නේ මෙතන හැකි කියේ ලෝකිත හිතිනේවා හිත බැඳ හිතනේ විනේවා පව් පින් කියනේවා නොපැනි ගමනක් ඉසත යනවා නමකට හිතට ඉත අල්ලන දහම් ලොවේ නැත අතර දැමුවොත් හිත මිදෙයි ලෝසත පාපිගත් අත ලෝකිත බැඳීලා මොනවද අපි කරන්නේ ලෝකෙන් කවුරුන්ට දෝසිත ලැබෙන්නේ ලෝකෙම මගේ කීවත් සිත කියන්නේ ලෝකිත හිමි කරුවෝ කවුරුද හිතන්නේ මේ කයේ මගේ කියා කිය කියේ සත ඉන්නේ අනුකුල කීයක්ද ලෝකයේ කරගන්නේ කන යන සියලු පහරන කුණු ලොවවන්නේ මේ සිරුවමනි ඔවුනට ලෝකය වන්නේ මේ වගේ තිබෙන මේ වගේ කය හොඳ කියලා මේ කය ඇසුරු කළ සෑම හොඳ දියේ කියලා මෝහින් බැඳින සත මේ වට තව ඇලිලා මොනවද කරගන්නේ පාපිත මුල හදලා යම් ලෙස ගිනි කඳ දුන් ලෙස අනුනට දැවිලි දාහ මතු කරතන්නේ අප නොම දැනගෙන හිටියත් පාපය දවන තවන ලෙස සැකසින්නේ මේ කය ඇරේ ගියේ දාය මතු වී ආවොත් මොනවද විඳගන්නේ දැවින දැවින ගිනි දාහ අපායක අපමණ කල් දුක විඳ ඉන්නේ මම අද හොඳට හොඳ හොඳ දී ලොව කෙරුවා අනුනට දාන තෑගිද සෑමදී දිව්වා මගේ හොඳ චරිතේ නොකැලැල්ලෙස ගින ඉව්වා මේ ලෙස උදම් වන සත මොන තැන යව්වා යහපත් ගුණ කඳ කිමේ කිය කිය හිතලා එම කෙල පින් ගුණද එම තතු සිහි කෙරීලා දෙව්ලොව දෙවි බඳක් ගින ඉපදුනා කියලා ලෝ සත උදම් වෙයි එම හොඳ දෙය කියලා මොනවා කළත් මේ සෑම දියේ ගෙවිලා යතේ ආයුෂ කොතෙක් කීවත් දිනේ දිනේ ජීවිත උපතේදී මරණේ ගිනේ ඉපදුණු කයෙම විත දෙවියෙක් බඹෙක් කීවත් මරණයට යත අවුරුදු කල්ප ගණනක් තේජස් දින්නේ බඹ කයේ ලැබුවා මම මිවන් දැහැනින්න මේ ලෙස කිවත් බඹ ලොව හොඳ කියෙමින්න බැඳුනොත් නිතන මරණේ දුක ඇත ඔන්නේ අවුරුදු කල්ප ගණනක් ආයුෂ කියලා එමතන උපන්නත් මරණය හිත තියලා එකිනෙක මොහොතේ ගෙවි ගෙවි කාලය ගෙවිලා යම් දින එනවා අත් බැවි මරණය එකලා ගෙවිලා කෙලවරක් විනේ ලොවගෙන ඔන්නේ මට අද ලැබුණා කියනට හොඳ කොහි ගන්නේ නිවිලා වෙනසිලා නරකිත මතු යන්නේ ඇතහොත් කොහොමද පෙර හොඳ කියවන්නේ අද සැප විඳලා හිටියත් මතු දුකට එනේ සතුගෙන ඇතොත් කකුළු ආදිය හැලීමේ මතු දුක නොදැන දැන් හරි හරි කියනේ මිනේ ලෝ සත කාම සැප විඳිනවා භවයගෙන සත් විනේ දවසේ ලිසේ පාපයේ ගිනි එනවා ඉමදා මොනවා කරනද එමතන තනවා කාමිත බැඳි බැඳි තව කාලය යනවා කලදී හොඳක් නැත සිම ගිවිලම යනවා ලැබුණොත් ප්‍රමාදයේ කාලය කාමී ගිවා අන්තිම මොහොතේ මරණය ඉන එවට හොවා කළ පව් පල දින්ට භවයක් අතරේ හොවා උපතක් ලබනවා දුක් ගිනි නිතර කවා මතු වෙන දියක යන්නේ වද කොහි හොඳ කියලා භවයින් භවය යයි ඔය ලෙස සැරී සරලා ලැබු ලැබු භවය කුණු කරවන සායවලා සත හොයනවා හොඳ හොඳ භවය කොයි කියලා හොඳ හොඳ භවය හිව්වට හමු වෙලා නැතේ හොඳයයි කියන්නට භවයක් ලොවි නැත තවට නොමිසක් සැනසුම් භව ලොවි නැත සතරවටුනොත් මාගිනි කඳ කකා යත අපමණ සසරේ සිටෙහි තන දැකලා ඉපදුනේ සුගති සහ තව දුගතිද කියලා සැප සැප කියා දුකකට මග මතු තිබිලා නොම දැක විඳිනවා මට අද හරි කියලා පැවතුමේ සිටින තුරු සත මොන තැන යන්නේ හොඳ හොය හොයා ලෝකෙම තව පුරකන්නේ ඇලිලා ගැටිලා කළ පහු කඳ යලි ගන්නේ එකවර සුගති දහසක් දුගතියේ යන්නේ සුගතියේ යන වාරේ බැලුවොත් එකයගෙන 999ක් දුගතියට යන්නේ මේකනේ බව ගමන මොරතන හොඳය කිනේ අනුමත කරන්ටද දාමින් හොයනු මැනේ බුදු පිය රජින්දු මී දම් කඳගෙන දුන්නා දරුවනි බලන් ලෝකයේ හැටි කියමින්නා නිතියයි ලොවක් නෑ කොයි තැනකද වන්නා මේ බුදු ඇසට නෑ පෙනෙනට ලොවකින්නා අපමණ ඈත මහා සසරක සිටද එතේ පරිසරවනා බව සේරම දැකලා ඇත ඉපදුන සතා ඒ කාලය ගෙවනු ඇත මියගොත් යලි තැනක භවයක ලගිනු ඇත අනත වූ සසරේ දිට අසරණ ගමනේ එති සතරැවටිලා ආසා පසුපසම යති කාමිත බැඳි බැඳි පුරසාරමෙද ගති ලෝසත හොය හොයා අසරණ ගමනි විති සතරෙහි අනාතයෝ ලෙස සත ගිවන්නේ ඊ බවනු දැන මහා පණ්ඩිත කියන්නේ මෝහෙන් මුලා වී අවි දුවේ වසන්නේ මේ සත ඕමනේ මේ භවේ දුවන්නේ හිමි නැති කාම රූපද අරූපද කියනා භවයක උපන්නයි තිර නැත සෑම ඉතිනා අපමණ සසර ගමනක දුක් ගිනි කැවිනා මගගෙන මිසත යයි කොහි තැන තුම හේුණා කුණු ගොඩ වගේ සසරට තව හිත බැඳලා සනසුම හොයන සත සැරි සරනවා එකලා කවදද සනසින්ත දාමක් ලොවි läගලා ලැබගත් කෙනෙක් නැත කිසි දවසක ඉඳලා සම්බුදු මුඛ වදන් ලිස දහමින් දුන්නේ තනසුම් මගේ දැකිය යුතු බුදු මගකින්නේ හටගත් සියලු දේ දුක දී නැතිමින්නේ යන්නේ කොහෙද කොතැනද මෙලොවේ ඔන්නේ හිතගත කියන්නේ මේ දික යලි යලි වඩලා යම් තිදේ පිනුනේ හොත් බව පිහිටුම කියලා වෙනසිනදීම ලැබුවා ඉමෙතන ඉඳලා සිසිසේ තිබෙනු නැත සෑම වෙනසී එකලා එම වගේ ලෝකයක් සෑමදා පසුව යතේ ඒ වගේ ලෝකයේම ඔය හොය ගමනේ යත කවදා මේ සතට තනසුම ලැබිය යුතේ භවයේ සරණ සුරුනම් එය ලැබිනු නැත භවයට තිබෙන ආසා බැමි බිඳ හැරලා નિસારુව දැකම හිටියොත් නිතනින් නිමිලා යලි මිම ගමන නැති කෙරුවොත් කය කියලා නිපදින තී නොමැත කිලවර වෙයි එකලා අනියත දුක අනත ධම්භව රජ කරනා ඒදම් කදේ වහලුන් ලෙස ලොව ඉතිනා මොන භවේ කිවත් හටගත් දීහි ඇලුනා වහලෙක් ලෙස නැති ඊදාමෙහි ඉතිනා අනියත ලෝකයක් යලි නිති කිරිනු නැත දුක දින ලොවක් කිසි දින සැප නොදිනු ඇත නිති ලෙස නොපවතින ලෝ ධාතු දැකිය යුත එය කිසි දිනක රිසිසේ නොම තිබෙනු ඇත මිලෝ දාම රජ කර කර මෙහි තිබෙනා හැදු හැදු සියලු දේවනසයි හොඳ කියනා මොන හොඳ කිවත් තිරලිස නැහැ ලොව පිනිනා හොඳ යයි නිති විලස ගන්නට නැත එතනා ලෝකයේ දැකගෙන ලෝකී බැඳින්නට අප හටනේ හොඳ දැක ඉන්නේ ලෝකේ කියනේ තැනේ හිත බැඳ ගන්නෙට මොනවද නෑ කිසි තැනවන්නේ අපමණ සසරෙහි සිට ආමි ගමනේ මොනවද හරයයි හමුවන්නේ සමදේ වෙනසුනි හිමි නැත ඉලිසිනි වෙනසි වෙනසි දුක නැවැදුන්නේ දුකිනි කකා අපාමන සසරක ආවා මේ කය තිබෙන තුරු දුක් ගිනි හිමි ඌවා මේ සයි දුකයි විඳ විඳ කය සැතපුවා මතු කය ලැබුණා නම් මේ ටික එහි වූවා අදලා මේ කය පෝෂණ කර කර ඉන්නේ තම ලෙස විරුද්ධ දේ ඇරමිය රැක ගන්නේ මේ ලෙස කරන වෑයම අපාමනකින්නේ මා දුක දිනවා පමනයි මතු මෙරී යන්නේ මෙරි මෙරි මිසී වෙනසින බව දාම විතේ හද හද රකින්න සින්දම කය පිනිනු ඇත මෙහි දුකයි නිසරුයි ලොව සියලු අතේ මේකට වඳිනවද හිතගත කිසිම අත අදහම් අනුව තතු දුටුවොත් ලොව කියනේ මේ වගේ දෙයක් දෝ ලොව යයි කිව් මෙතන හැවතුම දුක් ගින්න සහ බැඳිනවා ඉතිනේ අතහැර මිදුනොත් භව නැති වෙයි ඉතිනේ භවය නැතොත් තව කිසියම් දිනකදී එතන ಜಾති නැත හටගන්නේ ಜಾති නැතොත් එහි ජරා මරණ නැත එම විට කොමද දුක වන්නේ භවයේ කාම ගති විස ගති අතහැර එපා වුනොත් විස දකිමින්නේ ආසා සෑම සෑම බිඳි බිඳි නැති වෙයි නිදහස නිදහස දහමින්නේ වැටෙහි අතර මිදු නම සිත නිමුණා කියා නිමුමෙන් යුතුව සියලුම දෙය අතර ගියා කෙලවර කළොත් පමණක් එහි නිවනේ නියා පාපිත බැඳි බැඳි නැහැ කුණු හිත නගලා ආසා බැඳුම් නැහැ අපේ තව තව වඩලා නිසාරුයි අනියතයි සෑම ලෝකෙම දැකලා අපි අද නිදෙනවා මාපද අතහැරලා ඇලෙනා ගැටෙන ලෝකෙට හිත තැබෙනු නැත අතහැර නිදෙන නිදාස අද සිහියේ ඇත අල්ලන ලොවක ගිනි නැති විට එතන නැත නිදහස නිවන බව සිහි කර දැකිය යුත නිවන හැර ලොව දින නිදහස කියා කිසිතන නැතගෙන දකින්නේ මිනේ එයින් දත යුතු නිවනේ මහා ගුණ මිදින තැන් නැත්තේ හිතගත හිතන නැත්තේ යන සතෙක් නැත්තේ ගමන කෙලවර දහමේ තත්ති අතර අතහැරගෙන හිත කයද නැත කිසි තැන මේ යන දිවි ගමන කෙලවරයි එම දහමේ තතු දන අතර එම මිදීනා විතදි දුක් ගිනි ඉතිනා නැත සතෙක් විඳිනා මෙයින් නිදහසේ තන ලැබිනා මිදින අයෙහි නැත දුකද කිසි තැනෙහි නැත નિસાරු භවයේද නැත කිලවරයි මිස ගමනේ සෑම අත මේ සිහිය වේවා එමෙතන දකුම වූවා එතන ගැන පෑවා දහම දැක හැම අතරේ ලෑවා ලොවට බැඳී හිත නැත සමත බුදු ගුණ හිත වෙත නිදාසෙට ගත හිත නැගී අද සැමම සන්සුන් වෙත ලොවට බැඳීලා නැත ගැටි ගැටි තව ලොව නැත ඇලෙන තැන් තව නැත නිදහසේ ධම්මගට දිවිසෙත සුවය දැක ඉන්නේ රෝක ගිනි දැක ඉන්නේ ඒකිනි නිවෙමින්නේ නිවන් සුවයයි සැමෙම ගන්නේ නිවනේ සැනසුම වෙත නිදහස් දහමේ බල වෙත එබඳු ඵල සුව දෙත මිදා සෑම නිදාහසට ගෙන ඇත ඇලෙන තැන් නැත්තා යැතෙන කිසි තැන් නැත්තා දම් සතු දත්තා බැඳින දහමක මියප නැත්තා මිසම දින හදවත පිරිසිදු වුණා එනියට ධම දැක ගුණවත් අනියතයි දුක අතර සැම ඇත දුකට බැඳී හිත නැත ධාමේ නිදහසගෙන ඇත සෑම දිනෙම සුවවත් නිදහසින් අද ලබයි සෑම අත දහම් සිත ගන්නේ දහම මිස පවතින්නේ ලොව නොමැත ගන්නේ ලොවට බැඳි දුක් ගිනි නොවන්නේ දිනෙන් දින හිතගත ධම් සුවය වෙත එනු ඇත සෑම දිනෙම ගුණ සිත ලොවෙන් නිදහස් කියා සිහි වෙත ලොවට හිත නැත්තේ නිදහස් සුවය ගත්තේ විවේකයේ ඇත්තේ වැඳෙන හිතගත අපට නැත්තේ බුදුන් සුව දුන් මෙන මුනිදම් පදින් දිස්ුනේ ධම්ම රූතෙත්ගෙන ලැබුවේ ධම් රස මිලිස සිත්ගෙන විඳින සුව හැරලා නිදාස් සුවය දැකලා බුදු සිත් ගුණේ බලා තබමි අරි පළමු දෙනෙහිලා සුවසිසිල මතු වෙත අඳුරු මුහුණෙහි දුරු වෙත ආලෝක ගති ඇත දම් සුවයින් කයද සුවදිත කයත විස නැත්තේ නිදාත් සුවය ඇත්තේ විසර බර නැත්තේ මෝන පිපි මල්ලිසෙම ඇත්තේ පිපිදින ගුණය ඇත විස ගති නොමැත ගත සිත නිදහස් සුවයේ වෙත අතර මිදු නම මෙවන් ලෙස වෙත උඩට ඇද නොම යත පහළටද ඇද නොම යත අවටටද නොම යත කයට කිසි වරදයක් අද නැත තවම අතහැරලා මිදෙන විට ගුණ දැකලා මුනිඳු ළඟ හිතලා ලබමු නිදහස ධාම දැකලා බැඳෙන සිත අපි නැත ඇලෙන සිත් කිසි තැන නැත ගැටෙන කිසි සිත් නැත නිදහසින් ධම් දැකපු සිත් විතේ එබඳු තන වන්නේ කොයි තැනද බැඳී ඉන්නේ බැඳිනට ඉතින්නේ ලොවක් නැත නියත වේ තිබින්නේ හොඳ සැපයි කියලා බැඳිනට කිසිම මෙකාලා තනක් ලොවේ කියලා නොමැති බව ඇත නැනින් දැකලා එබඳු ලොව හිතගත නොබැඳින විලස සමය වෙත බුදු මගින් නැග ඇත එයින් අපි පළමු දැහැනිහි විත මුහුණ වට කිරිනා කාට පැල්ලම් ලිසිනා නොමැත බුදු සුහිනා අතර මිදු නම සුවයේ ලැබුණා නිදාහක් සුවයේ වෙත නිදාත් දහම සිත වෙත බැඳෙන විස කිසි නැත රෝග දෝෂද කිසිදු විස නැත ලොවට නොම බැඳීලා ආසලෙස ගුණ දැකලා මුනිඳු ගුණ හිතලා මෙදින ඇත අපි දැහි බැසලා ලොවට කිසි විස නැත ලොව බැඳින සිටි විලි නැත සමදින සුවයි ඇත අතර දැමෝ සුව නිදාසම වෙත එබඳු සුව නගලා ඒ ගුණ හදිනි වැඩිලා නිදාසම හිතලා සබමෝ සමවතේ සුවයේ වඩලා කිසියම් තැනක හිත සිටිවිලි දාම සහ නැත තවම අත හැර යත නිදහසේ සුව සිසිල දිස් විත ලෝකේ හොඳයි කියේ කියේ අපි නැහැගෙන ඒ කිසි තැන හිත බැඳගන්නේ අතර අතර යන්නේ විට පිරිසිදු වනේ ධාමේ ආයුරුමේ පිනියන්නේ මිලෙසට සෑමදී අතහැර දැමුමයි බුදු මගේ ධම්පල කියවන්නේ අද මෙම තැනවත් නොබැඳී හිතගත නිදාස නිදාස කරවන්නේ ආසාරෙන් අතහැර නිදාස ලැබෙලා නිදාත් සුවිනී කයේ සාමුලේ සුවේ සදෙලා නොබැඳින නොඇල්ලෙන සුවසන සුම දැකලා අතහැර නිදෙමි මුළු කය සුවයට තබලා මුළු කය සෑමතන සුව සුදු කර කර එළිය කඳින් වට වී යනවා මුළු කය කිසි තැන දුක් ගිනි කඳ නැත යහපත් සුවයට ගින එනවා මුනි පවතින පැසර ගතිගෙන දහම් සුවයේ කුබුදා දිනවා නොයලින නොබැඳින නිදාස් ගුණයට මේ බඳු ගතිය පත් කර එනවා යහපත් සමිඳු දෙසු ධම්මග අපි යන්නේ එම මග යන අයට මේ වගේ පෙනී යන්නේ පිරිසිදු වෙවි අත හැර හැර මිදෙමින්නේ යන විට දාම මේ ලෙස දම් දැහැනින්නේ මේ ලෙස දෙවැනි දැනේ සතු වෙත ආවා සිටිතෙන නොබැඳී ගති ගුණ රුව ඇද පෑවා එළියෙන් පිපිදිලා නිදහස් කය වූවා මේ සෑම දිවැනි දෑනේ සුවයට ආවා නිදහස නිදහස ලොව අතහල විට මිසක් නොමැත අල්ලන තැනිනා අනියත නිසාරුව දැනගින කිසි තැන නොබැඳි නොබැඳි නිදාසේ නැගුණා ලෝකේ බැඳුම් නැත අල්ලන දී නැත දින දින සහසුවේයට වැඩුරා අතර මිදී නිදහස් ගතිනේ විට කය වත සුදු ස්විරි සිදු කෙරුණා මුළු කයේ වටා නෑ බැඳුමන් පවතින්නේ නිදාස නිසා නෙවෙමි සුවසිත වන්නේ නිදාහත් සුවේ ඇති විට මේ තනවන්නේ නිදාහත් සුවේ පමනයි ළඟ පෙනී යන්නේ සුවයෙන් සතිරිලා නිදහසකින් ලැබුණේ ඊහිත නොබැඳී සිටිනේ මේ බුදු මග ලෙසිනේ පිරිසිදු වෙන විටදී සතහට එහි ලැබිනේ ධමක් පමනි තුන් වැනි දනනෙහි ඉතිනේ සුවයින් පිරී ගති ඇති ලෙස දැනින්නා සැලඹින දෙයක් නෙමි තන ඉතින්නා මේ ගති ගුණේ තුන් දැනයි මෙතන්නා අරිසව්වන්ගේ දැනක් ලෙස පැනින්නා මේ තන් ගුණගෙන බැඳින හිතක් නැත මේවායිත් කුමේ පවතින්නේ අතහැර හැර සෑම මිදි මිදි අනේ විට සුදු අනකයි ඇති මෙයවන්නේ පිරිසිදු පබසර කියන තැනක් ඇත අතහැර විට කයි තතු වන්නේ ඇල්ලුම් නැති හිත ගත ජීවිතගෙන තිබෙන අයුරු එහි දිත්වන්නේ ජීවිත පවතුම පමණයි පිනුනේ දැනුම එයින් එහි මතුවා යන එන කිසි තැන සරණට දී නැත නිදහත් ලෙස සංවර වූවා හිතන කියන සහ කතා නගන හොඳ දියක් නොමැත වැටුම ආවා අතහැර මිදී මිදී නිදහස් වන විට දැනුම පමණි ඉතිරිය පෑවා දැනුමට ගෝචරව විස ගති හොයනු නැතේ අතපය ආදීගෙන මෙහි සැරි සරණු නැත නිසසල දනුම පමනක් දැන් ඉතිරි වෙත අතහැර මිදෙන විට සුදු එලි පමන වෙත උඩ යට අවත නැ කිසිවක් දේ කියලා නිදාස නැගුණු එලි කඳ විලසට පෙනීලා සමදින එවන් දැනෙහි අහසට වැඩිලා නිදාස් උනා දැනුමට පමනක් තියලා දැනිනේ බව මෙහි ඇත අල්ලපු ලොවක් කිසි නැත දැනුම පමනක් ඇත දැනුමේ තතු අද විමසා බැලිය යුතේ ජීවිතය කියලා දැනුම ඇත මෙහි මෙකලා අල්ලනදී බලා නොමැත කිසි තැන විබඳු දැකලා අනියතයි සෑම දෙය දුකයි වට කළ සෑමදෙය නිසරුමයි සෑමදෙය අතර දැම්මෙමු ඉබඳු සෑමදෙය මෙබඳු දින හිතලා දැන් සතු බලමි මෙකාලා දැනුමයි කියලා ඇතත් ඇතෙහි බැඳුම හිතලා දැනුමට ඒ හිතද ගත පිලසට එළිය කඳ ඇත පිරිසිදුව කිව් ගත අත හිතයි මිලිසෙට දිස් වෙත මෙතන පවතින්නේ මොනවද රූප යන්නේ එලි කඳ පෙනෙන්නේ මෙතන ඇති රූපය දකින්නේ දැනුමට එළිය ඇත සුදට සුදු කිරි ලෙස වෙත පිරිසිදු එළියේ වත පෙනී ඔය ලෙස දැනෙන ලෙස ඇත හැඳුනුමට පෙනේනා එලි කඳ ලිලස ඉතිනා කයකට එලෙසිනා දැනුමේ කය ලෙස පෙනී එතනා හැඟුම ඇති කළ තැන ඒ මහා තිබෙන දනුබෙන එම හැඟුම් කඳගෙන තිබෙයි ඔය ලෙස පත් කඳටගෙන එතන ප්‍රිය කරලා ඇති හිත එතන තිබිලා ඇති බව සිහි කළා එතන සංකාර ලෙස බැඳිලා දැනෙන බව ඇත්ති දැනුම කුම ලෙස ගත්ති ඇති විලස සත්ති දැකපු එලි කඳ කියා ගත්ති පස් කඳක් මෙහි වින කොපමණ හොඳයි කියමින ජීවත් මේ බඳු තැන එවන් පංචස් කන්ද ඇතගෙන මේ තන සැදින්නේ මොහොතිනි බිඳිලා යන්නේ ජීවිතේ කියන්නේ ඇතිව ආසාවින් නැගින්නේ පවතින විලසගෙන ආසා කඳක් සැකසින ජීවිතය කියවන දහම තව පිනිනවා මෙමෙතන දිවි කියා ගන්නේ මොහොතිනියේ දිඳෙන්නේ යලි යලි හදන්නේ එයින් මේ කඳ මිසවන්නේ පිරිසිදුය කිව්තන කාට හැර හැර විත්ගෙන දැනුමයයි මෙම තන ලැබුව හිත මෙම දිවිය ලෙස වින ජීවිතය කියලා පවතින දහම දැකලා ආසාෙහි බලා තිබුණ හින්දම වැඩි කියලා මෙබඳු කය හිත යන හිතගත දිකම මෙලෙසින එලිකඳ දැනුම යන දාම තුල ඇත පිණි ඇති මෙන මොහොතකින් හැදිලා වීදී නැගී කලා ඊතතු වෙනසිලා යනවා මොහොතින් මොහොත එකලා යලි යලි හදන විට මතු වී මතු වේලෙසට විහිදී වෙනසුමට යනවා සැදු සැදු මොහොත මොහොතට යලි යලි හදනු ඇත විරවීරිය නැගිනු ඇත මේකද දහමේ වත හොඳයි කියනට දෙයක් ලොව නැත ලොවම හොඳ කියලා එව්වත් හොයා එකලා හොඳයි සිහි කළා මේක දුක කඳ පමනි හිතලා කැඩි බිඳි වෙනසෙන තිර නැති දෙයක් එලෙසින හදන තුරු ඇතිමින පිනිනු පමනයි තිරක් නොමවින මෙහෙම ලොව දැකලා නොබැඳිමි ලොවට කියලා අනියත භවේ බලා නිසරු දුක දැක හරි මොහිතලා සිව් දැනේ හිතගෙන සැබුවට නොමැත බැඳගෙන පිරිසිදුයේ කියමින අතර ගිය තැන පමණි මිය උනේ මෙතන හිත හැරෙලා ධම දැක හිත හැරෙලා නිදාසෙම හිතලා එබඳු ආසා හරි මොහිතලා පිරිසිදුවේ පෙනුනට දින දින දිවිය සිහි කොට නගන එම හිත වට පිනින නිපදුම මේ බඳු වී සිට දිවිය කියමින්නා දැන හොඳ කියමින්නා ඇලිනු නැත දන්නා නිවන පමණයි ලොව දකින්නා නිවන ලෝකිත නැත ලෝකේ හල විට දුක නැත දුකටපත් කිසි සත කියා අහලක නොයයි ඉම අත දුක් ගින්න නියුණා හේතුඵල දැක ඉතිනා හේතුව වෙනසුනා ඵලය ඉවරයි ධාම ඉතනා මේ ධම් සිසිලගෙන අවබෝධයට නමමින මග ඵලයේ දැනගෙන මිදෙමු නිදහස දකිමු ලොව කිනේ ලොවම අතහැරලා නිදහස දකිමු හිතලා යහපත සිහි කළා මේ බඳු දම්පද දුටුවේ මේ කාලා මේ බඳු සිත අරගෙන නිදහස් නිවනේ සිහිගෙන සුපිරි සිදු කියමින ඒ අරි දැහැනත තබමි නොඇලින මොහොතක් තබන්නේ දැන සිහි කරමින්නේ එහි නොම ඇලින්නේ අතරලු නිවන වැටහින්නේ හිත තබා සිහිගෙන වැටහෙන නුවන පුබුදන අදිතනින් මොහොතින තබමි මොහොතක් නිහඬ ධම්ගින ධම්මග වැටෙහිලා මග ඵලයෙතේවා බුදු මග වැටෙහිලා දුක් කඳ දුරු වේවා අනියත දුක අනේත ධම්මග සිහි වේවා අතහැර මිදුනේ නිවනම සිහියට ඒවා අල්ලන දහම් නැත ලෝ දුක බව දැකලා අතහැර මිදුනේ විට නිදහසයි කියලා ධම්මගේ පෙනී අතහැරි සුවයට බැසලා තම අරිද හැනේ ඇත බුදු ගුණයින් දැකලා කිසි තැන නොබැඳිලා නිදහත් ලෙස ඉන්නා සිව්වැනි දැහැනේ මුත් හිත නැහැ බැඳ ගන්නා නිදහස් දහමේ එන මග ඔය ලෙස වන්නා මේ සෑම දිනා සුව දැහැනක දැන් වන්නා ලෝකෙට නොබැඳිලා හිතු මොහොතක යන්නේ අදිටන් තබ මිලොව පිය විවුදක ගන්නේ හිතුනොත් සැනින්නේ දැහැනට ගින යන්නේ වැඩු මග පිනේවා මොහොතින් පැමිණෙන්නේ පළවැනි දෙවැනි තුන්වැනි සිව්වැනි උතනා එකිනෙක දැහැන මොහොතින් සම වැදින මිනා මග පිහිටන්ට අදිටන් කරමි පාඳු දිනා අනුවම ගනිමි පළවැනි දැනකිනි දනා දිවැනි දැනේ සිට තුන දෙක එක කියලා අරගෙන ඉඳගෙනම දම් ගුණ සිහි කරලා සිටිතන් වෙත ගනිමි හිතු දහමට නමලා මිරිසිදු භවයේ තබමි බුදු දරු ලෙස හිතලා කිසි විට කිසිම කෙනෙකුට දුක් ගිනි නොවිනේ දහමට අනුව අපමණ සැනසුම ලැබිනේ මේ සිත විහිද යාවා අපමණ ලොවිනේ අසරණ සරණ වේවා සත වෙත ඉතිනේ නිවනේ දහම් සුව සැනසුම සැමට යත අඩු නැති විලස සත මග ඵල රැගනු ඇත නිදහත් සුවෙන් සෑම දුගතිය හැරෙනු ඇත සුගතිය නොබැඳි නිවනින් කෙලවරම වෙත මේ සත්දාම සෑම සතෙටම සිත දීවා ඇසුදරු සෑම අයට මග ඵල හිමි වේවා යහපත් හරි දැහන් ඵල සත ලැබේවා ලොව වෙත නොබැඳි නිදහසේ නිවනට යාවා සාන්තියේ සුවගෙන දහම දැක මුනි රජ දින මුනිඳු ළඟ සවුදන මේ අප සිටිනෙමු ඒ බුදු සවුමෙන සුවෙන් සිත වඩලා අපි අද දහම දැකලා පිළිවෙත ගරු කළා වැඩුවා බුදු මගේ දහම මිකලා සමට සිත වේවා බුදු සුව සැමෙත වේවා ධම් සුව වේවා උතුම් සංග පිලසුවම වේවා තිබිදි ගත හිතගෙන කෙනෙකුට නොමැත දුක දැන බය තැති ගැනුම් වන දෙයක් නැත කිසි තැනක පිහිටන සාසන දහම ඇත දහමට අනුවගත සිත පිහිටා සියලු අත සංවරයි අද සැමට සුව ඇත කැළඹුම නොවන්නේ දහමට අනුව ඉන්නේ සිහිනුවන වන්නේ සුවෙන් සැම අද ඇස් හරින්නේ සාදු සාදු සාදු